බන්දු ජීව මහතාගේ පැනේ ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ සරණයි එහෙනම්ද? එහෙනම් එහෙනම් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් මේ අද ධර්මදේශනාවේදී දැන් ඔය පැහැදිලි වුණු විදිහට අපි දැන් ඔය සීලෝම දේවල් අපි කරගෙන කරගෙන ගියේ දැන් අකුසලය ඉවත් කරන්නනේ. හ්ම්. එතකොට අකුසල ඉවත් කරගෙන දැන් අපි අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට දැන් අකුසල නැතුව ඒ ස්වභාවයේ පවතින. එහෙම පවත් එහෙම පවතිනකොට ඇත්තටම ඉතින් අපිට හිතෙන්නේ දැන් අපි මුලදී සතිය පුරුදු කරලා සතිය උපයෝගී කරගෙන තමයි දැන් ওই ස්වභාවය අත්දැක්කේ. ඊට පස්සේ අපි සතියක් විශේෂයෙන් පැවැත්වීමක් කියලා නැහැ. නමුත් සිත ওই විදිහටම අනිශ්චිතව ඒ තමන්ගේ එදිනදා ඒ කටයුතු කරගෙන යනවා. හරි. එතකොට එහෙම ගියාට දැන් සමහරක් දේවල් තියෙනවා. දැන් අකුසලයේ ඉවත් වුණා උනාට දැන් අපි හිතමුකෝ අපි කෑම කනකොට දැන් මේක මම අත්දකපු දෙයක්. එතකොට කෑම කනකොට මගේ සාමාන්‍ය පොරුද්ද දැන් මම අසතියකින් යුතුව කෑම කනවා නම් කෑම කනකොට කෑම එච්චර විකන ප්‍රමාණය අඩුයි. හ්ම්. ඉක්මනටම ගිලිනවා. හ්ම්. එතකොට දැන් මේ નિરાයාසයේ ස්වභාවයේ තිබුණත් ඒක එහෙමම තමයි. හරි. එතකොට දැන් අපි මේ ක්‍රමයේම එතකොට ආපහු සතිය උපයෝගී කරගෙන ඒ කාය කර්ම નિවරදි කරන්න ඕනද? ඒ කියන්නේ කෑම දැන් සාමාන්‍යයෙන් හොඳට කෑම කටේදීම ලියාරු වෙන ප්‍රමාණයටම අපි විකන්න ඕන කියලා කියනවනේ. ඔව්. එතකොට අපි අර අනිශ්චිත ස්වභාවය පවත්වාගෙන කෑම කෑවට අරක පුරුද්දක් වශයෙන් වැඩිපුර විකෙන් නැතුව තමයි කිලෙන්නේ. හරි. දැන් ඒක හදන්න ඕන නම් අනිවාර්යයෙන්ම ආයි සතිය පිහිටවලා ඒ ස්වභාවය කරන්න ඕන. නමුත් එතනදී අකුසලයක් වෙන්නේ නැහැ කියන එකක් දන්නවා. ඒ වගේ නිවැරදි කිරීම අපේ කාය කර්ම වල සිදු කළ යුතුයද දැන් යන ප්‍රතිපදාවේදී කියලා පොඩ්ඩක් ඒක පැහැදිලි කරගන්න. හොඳයි. ඉතින් ඇත්තටම මට මෙහෙම හිතෙනවා අපිට අපි විවිධ කාය කර්ම කරගෙන කරගෙන යනකොට යම් අවස්ථාවකදී සතියෙන් කියලා දුන්නොත් මෙතෙන්දී සකස් කිරීමක් කරන්න අවශ්‍යයි. මෙතන යම්සේ අඩුපාඩුවක් තියෙනවා. කියලා අන්නේ සතියෙන් පෙන්වා දීම ඊටාම වැදගත්. ඒක සතියේ කාර්යයක්, සතියේ ප්‍රතිඵලයක්. ඒක සතියේ ආනිසංශයක්. එතෙන්දී අපි නිහතමානීව ඒක නිවැරදි කරගත්තා කියන එකේ කිසි වරදක් නැහැ. දැන් අතරම ඒකමනේ සතියේ සතිය දොරටුපාලයකට මේ උපමා කරන්නේ. දැන් ඉස්සර කාලේ දොරටුපාලයෙක් කියලා ගවහම එයාට ලොකු වගකීමක් තියෙනවා. ඒ දොරටුපාලයා තමයි සම්පූර්ණයෙන්ම වග කියන්නේ. ඒ ඇතුළු නුවරට කවුරුද ඇතුළත් වෙන්න ඉඩ දී යුත්තේ? කාවද ඇතුළත් වෙන්න ඉඩ නොදී යුත්තේ? නැත්නම් බැහැර කළ යුත්තේ? ඒතර එයා තමයි මතක තියෙන්නේ ආ මෙයා ඇවිල්ලා ඇතුළු නුවර වාසියෙක්. මෙයා ඇවිල්ලා වගකිව යුත්තේක්, මෙයා ඇවිල්ලා ප්‍රභූවරයෙක්, නැත්නම් මෙයා ඇවිල්ලා ගොවියෙක් කවුරු හෝ කියලා. එයා එයා ගැන දන්නවා. දැනගෙන එතකොට යාව සුදුස්සෙක් නම් කිසි හානියක් නැත්නම් එයාව ඇතුළත් කරගන්නවා. එයා හානි කර කෙනෙක් නම් ඔත්තුකාරයෙක් නම් සතුරෙක් නම් යන්න ඉඩ නොදී ඉවත් කරනවා. යන්න දෙන්නේ නැහැ. සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. සුද්ධං අත්තානම් පරිහරාති. ඔය විදිහට දේශනා කරනවා. ඒ කියන්නේ මෙන්න මේ කාර්යය තමයි සතියනුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතියත් හරියට දොරටුපාලයක් වගේ. එයා මොකද කරන්නේ? සාවජ්ජම් පජහති. මේ වැරදි දේ ඉවත් කරනවා අනවජ්ජම් භාවේති. නිර්වදි දේ, නිවැරදි දේ තවදුරටත් කරගෙන යනවා. ඒක <clears throat> තව රැක ගන්නවා. සුද්ධං අත්තං පරිහරාති. දැන් ඒ හරහා තමන්ගේ ජීවිතය තව තව පිරිසුදු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සතියේ තියෙන ඔන්න ඒ විශෝධන ක්‍රියාව සතිපත් බව හිතක ක්‍රියාත්මක වීම නිසා නිරන්තරයෙන් දැන් අපි මේ කරන කියන හිතන දේවල් පිළිබඳව එයා කරන ඔන්න ඇගීම එක්තරා අන්දමකින් අපිට ලොකු වාසියක් ආනිසංශයක් යහපතක් සලසනවා. ඉතින් හැබැයි අපි නිහතමානීව මම මේ තව තව නිවැරදි විය යුතුයි, තව තව මම සියුම් විය යුතුයි, මේ හිත, කය, වචනය තව පිරිසුදු කරගත යුතුයි කියන ආකල්පෙන් තව ඉස්සරහට යා යුතු වෙනවා. ඉතින් එතකොට අර අපිට තව තව පිරිසුදු වෙවි, තව තව විසුද්ධ වෙවි, නිවැරදි වෙවි ඉස්සරහට යෑමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන කරන විස්තරවලදී විස්තර වෙනවා සබ්බං කායකම්මං ඥානපුබ්බංගමං ඥානානු පරිවත්තං සබ්බං වචීකම්මං ඥානපුබ්බංගමං ඥානානු පරිවත්තං සබ්බං මනෝකම්මං ඥානපුබ්බංගමං ඥානානු පරිවත්තං ඔයදී ඔය විදිහට ගාතාවන් වල දේශනා වෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පුර කාය කර්මයක් කළාද වචී කර්මයක් කළාද මනෝ කර්මයක් කළාද ඒ හැමදේම එක්තරාන්දමක අර ඥානපුබ්බංගම භාවය. හොඳට නුවණින් විමසලා ඒ දේ කරපු ආකාරය. නුවණකට පාදක වෙලා නුවණින් නුවණ පාදක වෙලා කරපු ආකාරය උන්වහන්සේගේ ජීවිතයේ ලක්ෂණයක් වශයෙන් උන්වහන්සේගේ ගුණයක් වශයෙන් එහෙනම් අපි දේශනා කරනවා. ඒ නිසා අපේ අපේ තියෙන අඩුපාඩුකම් සතියෙන් පෙන්වලා දෙනකොට ඒකේ හදාගැනීමේ කිසිම වරදක් නැහැ. හැබැයි ඉතින් අර බරක් කරගන්න නැතිව හිතට වෙහෙසක් කරගන්න නැතුව ඉතින් සැහැල්ලුවෙන් මේවා හිමීට හිමීට හදාගන්නයි තියෙන්නේ. ඒ නිසා හදාගන්නවා කියන එකේ කිසි වරදක් නැහැ. ඔව් එතකොට සවුනත් අපි එහෙම හදා ගන්නවා නම් එතකොට සතිය ආයි යොදන්න ඕන. නැත්නම් ඒක අපිට අහු වෙන්නේ නැහැ වගේම තමයි දැන් අපි නානකොට ඇගේ සබන් ගන්නකොට ඇඟ උලනකොට එහෙම දැන් අපි ඒ කටයුතු ඇත්තටම සතිය යොදන්නේ නැහැ. උදායාස ස්වභාවයෙන් ඒ කටයුතු වෙනවා. හරි. අපි ඇඟ උලාගෙන යනකට උනත් දැන් අත ආපහු හැරෙන වෙන්නේ. හරි. ඒවා අපි කිසිම දෙයක් සිතලා කරන්නේ නැහැ ඒක මේ වෙනවා. නමුත් සමහර වෙලාවට සතිය යොදලා බැලුවොත් ඒ කියන්නේ දෙකල් අර පුරුදු වෙලා තියෙන විදියට වෙනව හැරෙන්න අපිට ඒක ඕන නම් මුළු ශරීරය පුරාම නිසියාකාර හැමතැනම ඉලන විදියට කටයුතු කරන්න ආපහු අපි සතිය යොදලා මේ දේවල් පුරුදු කළ යුතුයි වගේ එකක් තමයි දැන් නමුත් එහෙම කරාගෙන ඒක අකුසලයක් නැහැ කියන එකත් තේරෙනවා. ඔව්. හැබැයි මෙහෙම දැන් මට කරන්න ආයි යොදන්න ඕනද කියන එක ඒක තමයි. දැන් අපි මට මෙහෙම හැබැයි දැන් නිවැරදි කිරීමක් කරන්න මම කැමතියි. දැන් හිතන්න කවුරු සතියක් නොදියුණු සතියක් දියුණු කරපු නැති කෙනා එයත් ඉබේට කරනවා. හැබැයි යාගේ හිත ඉතින් වල්මත් වෙලා තියෙන්නේ ඉබේට නිකන් අර ඔටෝ යනවා. අපි දුන නාන නාන වැඩේ නම් එයා නානවා, කය නානවා. හැබැයි ඉතින් වෙන වෙන මොනා හරි කර කර සින්දුවක් කිය කිය තමයි නාන්නේ. හැබැයි ඉතින් ඔහෙ නෑවිලා තියෙනවා. එයා දන්නේ නැහැ කොච්චර සබන් ගෑවද කොච්චර නෑවද කියන එක ගැන හැඟීමක් නැහැ. ඒ සම්පූර්ණ අසතිමත් භාවයයි. ඊට පස්සේ හිතන්න දැන් ඌමනාවෙන් සතිය දියුණු කරන කෙනා. දැන් මේ ආරම්භක මට්ටමක් එයා ඌමනාවෙන් සතිය දියුණු කරනවා. එයා උත්සාහන්ත වෙනවා සබන් කෑල්ල අල්ලනකොට ඒකේ දැනෙන දේවල් ගැන සතිමත් වෙන්න. වතුර ඇඟට වක් කරනකොට ඒ පිළිබඳව සතිමත් වෙන්න. මේ නාන නෑම හරහා Tamanට දැනෙන ප්‍රබෝධය පිළිබඳව සතිමත් සතිමත් වෙන්න මේ දැනෙන ඒ විවිධාකාර දැනීම් පිළිබඳව සතිමත් වෙන්න. එතකොට දැන් මෙතන තියෙන මේ ඌමනාවෙන් පාත්‍රන සතිය. ඒතර ඌමනාවෙන් පාත්‍රන සතිය හරහා යා සමහරවල් ටිකක් වෙලා ගත්තා වෙන්න පුළුවන්. නමුත් එක්තරා අන්දමකින් හොඳට සතිය තව දියුණු වෙනවා. වර්තමානයේ ජීවත් වෙන්න උත්සාහවන්ත වෙනවා. ඒ එතන එතන කරන කරන ක්‍රියාවේ සතිය දියුණු කරනවා. ඉතින් ඒකත් ඊටාම වැදගත් අත්‍යවශ්‍ය මට්ටමක් වෙනවා සතිය දියුණු කරද්දී. ඊට පස්සේ දැන් ඔය බන්දුජීව මහත්තයා කතා කරන මට්ටම එනකොට දැන් එහෙම අර ඌවමනාවෙන් පවත්වන සතියක් නෙමෙයි තියෙන්නේ. දැන් නිකන් අර નિરાයාසයෙන් සැහැල්ලුවෙන් හිත මොකක්වත් ග්‍රහණය නොකර තියෙනවා. નિરાයාස සතියක් තියෙනවා. දැන් එයා මේ නානවා නාන බව දන්නවා. හැබැයි අර තරම් බල ගන්නවලා නැත්තම් බල කරලා ඒ හැම එකකටම හිත යොදලා බලන ගතියක් නැහැ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ අසතිමත් කියලා. හිත වෙන වෙන දේවල් ගිහිල්ලා කල්පනා කරනවා කියන එකක් අදහස් වෙන්නේ නැහැ. හැබැයි මේ નિરાයාස සතියේදී එතන තියෙන නුවණක් එතන තමයි ඇත්තටම අපිට සම්පජඤ්ඤයක් ගැනත් ඕනනම් කතා කරන්න පුළුවන්. එතෙන්ට අපිට ඕනනම් කිට්ටු කරගන්න පුළුවන් අසම්මෝහ සම්පජඤ්ඤය. ඒ කියන්නේ සම්පජඤ්ඤයේ අවස්ථා හතරක් අටකතාදී කතා කරනවානේ. සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියලා. ඒරොනේ අසම්මෝහ සම්පජඤ්ඤයේදී විශේෂයෙන්ම මතක් කරන්නේ කොහොමද මේ නුවණ යොදලා මේ කටයුත්ත කරන්නේ? ඉතින් එතකොට අපි මේ කරන කටයුතු සම්බන්ධයෙන් නිකන් નિરાයාස නිරීක්ෂණයක්. මේ කටයුත්ත හරියට වෙනවද? නිවැරදිව වෙනවද? මම මේ වතුර වැඩියෙන් පාවිච්චි වෙලාද? සබන් ගන්න ගියාම ඇඟේ ඕන්ට වඩා සබන් ගාගෙනද? නැත්තම් හරියට ගෑවිලා නැද්ද? ඒක මේ එකාතකින් බලහම අර වර්තමානයේ තුල નિરાයාසයෙන් සතිමත් වීම හරහා අපිට නිතැතින් ලැබෙන වාසියක් කියලා කියන්න පුළුවන්. ඉතියාට තේරෙනවා දැන් නම් සබන් ගෑවිලා නැහැ. මේ හිමේ හරිය සබන් ගෑවිලා නැහැ. ඉතින් ආ සබන් ගන්නවා. ඉතින් එතකොට මේ සබන් ගන්න කියලා ප්‍රබල සතියක් අවශ්‍ය වෙන එකක් නැහැ. හැබැයි ඉතින් යාට පේනවා. දැන් මේ තැන්වල සබන් ගෑවිලා තියෙනවා. මේ සංගත සබන් ගෑවිලා නැහැ. ඒ අනුව යා සබන් ගෑවිලා නැති තැන්ගෙන සබන් ගා ගන්නවා. ඉතින් ඔන්න ඒ වගේ අපි මේ නිරන්තර සැහැල්ලු නිරීක්ෂණයක් සමග තමයි දැන් එහෙනම් යෝගාචරයේ ජීවත් වෙන්නේ. ඒක අර අමෝරාවෙන් පවත්වන සතියක් නෙමෙයි નિરાයාස සතියක්, සැහැල්ලු සතියක්. හැබැයි ඒකේ අර මේ ආනිසංශ ටික තියෙනවා. ඒ ආනිසංශය තමයි යාව නිරීක්ෂණය කරන ගතිය. යාව නිවැරදි කරන ගතිය. අඩුපාඩුවක් තියෙනවා නම් ඒක කියලා දෙන ගතිය. ඒ කියලා දෙන්නේ අමාරු මේ අමෝරාවෙන් නෙමෙයි නිකන් බල කළා, හිර කළා, තද කළා නෙමෙයි. නිකන් මුරුදු අන්දමින් කියලා දෙනවා මෙතන පොඩ්ඩක් සකස් කරගන්න, මෙතන හදාගන්න, මේක තාජුට්ටක් දියුණු කරගන්න කියලා නිකන් අර මේ අර කීකරු වෙච්ච දරුවෙකුට අම්මා කෙනෙක්, ගුරුවරයෙක්, තාත්තා කෙනෙක් තව ටිකක් එයාගේ අභිවෘද්ධිය සලස්සන ආකාරයට කියලා දෙනයි. කියලා දීමක්. මොකද දරුවා කීකරුයි. දරුවා හොඳ දරුවෙක්. ඒ ඉස්සර හිටියේ එහෙම හොඳ දරුවෙක් නෙමෙයි. ඉස්සර හිටියේ අකීකරු දරුවෙක්. එයාට ඉතින් මේ වැලක් පාවිච්චි කළා, පොඩ්ඩක් තරවටු කළා, බැනලා එහෙම තමයි එයාට කියලා. මොකද නැත්තම් හිත ඉබාගාත යනවා. හිත වල්මත් වෙනවා. නමුත් දැන් තියෙන ඊට වඩා කීකරු ගතියක්. එතෙන් ඉතින් අර තරම් තරවටු කරන්නේ නැතුව, දන දඬු වෙන්නේ නැතුව බොහොම සැහැල්ලු මුරුදු අන්දමින් කියලා දෙන්න පුළුවන්. එතනදි ස්වාමීන් වහන්සේ දැන් අපි අනිශ්චිත ස්වභාවය පවත්වමින්නේ දැන් ඒ කටයුත්ත වෙන්නේ. හරි. එතකොට අපි මේ දැනුවත් බව දැන් කියන්නේ ඒක හඳුනා ගන්න නම් ආපහු සතිය පොඩි සතියක් ඉඳ වෙන්න ඕන. හරි. හරි. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ නේද? මලත් හිතනවා ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් අර ඔය වගේ තැන්වලදී සැලකිලිමත් වෙන්න ඕනේ මට නම් හිතෙන්නේ සමහර විට අපි අනවශ්‍ය විදිහට නිකන් එතනින් ආතතියක් හදාගන්න ගියොත් හිත බය වෙන්න ගියොත් තැති ගන්න ගියොත් කෙනෙක් හදන්න ගියොත් කුජලයක් හදන්න ගියොත් ඒ කියන්නේ අපි පොඩ්ඩක් සීමාව පැනන. අපි දන්නේ නැහැ මේකේ අර සමබරතාවය පාත්තක්. හිතන්න දැන් මෙහෙම අපි හිතමු දැන් අපි වාහනයක් පදවමින් යනවා. වාහනයක් පදවමින් යනකොට ඔන්න වංගුවකදී ඔන්න පොලිසියෙක් මහත්තයෙක් ඉඳගෙන ඔන්න අත දානවා. දැන් උතෙන්දී කලබල වෙන්න ගියොත් ඉතින් අන්තිමට වාහනේ ගිහිල්ලා හැප්පෙනවා පොලිස් කාර්යාවත් යට කරගෙන යනවා නැත්නම් තාප්පයක් කඩාගෙන යනවා. අපිට ඉතින් අත දැම්ම හින්දා නවත්තන්න සිද්ධ වෙනවා. නවත්තන්න නැතුවත් බෑනේ. ඉතින් එතකොට කලබලට උනි මීට සිග්නල් දාලා මීට අයින් කළා පහසු තැනක් බලලා වාහනේ නතර කරගන්න අවශ්‍යයි. ඉතින් එතකොට එතන තියෙන්නේ අර එයාගේ හැකියාව. ඒක තමයි දක්ෂ රියදුරකගේ තියෙන ඒ එකාතකින් තියෙන කුසලතාවය. ඉතින් එතකොට අන්න වගේ සතියෙනුත් යම් වෙලාවකදී කියලා දුන්නොත් ආ මෙන්න මෙතන හදාගන්න කියලා එතෙන්දෙත් කලබල නොවි ඒක හදාගන්න අපි ආපු රටාව සාමාන්‍ය විදිහට චුට්ටක් වෙනස් කළා, ඇඩ්ජස්ට් කළා, රිෆයින් කළා. ඒක හදාගන්න ඉතින් ඒක යෝගාවචර දැනගන්න ඕනේ. කලබල වෙන්න ගියොත් ඉතින් තාප්පයක් අඩාගෙන යනවා. ඔව්. පැහැදිලි සානොත්. එතකොට ඒ ඒ එතකොට අපි දැන් ඇත්තටම කරන්නේ දැන් අපි දැන් සතිය ඔය වගේ පාවිච්චි කරගෙන අකුසලය ගති ස්වභාවයක් දැන් નિરાයාසයෙන්ම පවත්වා ගත්තා වගේ එතකොට හොඳ පුරුදු ඒ අවශ්‍ය දේවල් ටිකක් තවදුරටත් සතිය යොදලා මම නිවැරදි කරගෙන ඒ විදියට යන්නම තමයි. එතකොට ඒ කියන්නේ ඒක ආපහු ටික දවසක් ඒ විදියට කරාම ඒක ආයි નિરાයාස ස්වභාවයක් බවටම පත් වෙනවා. අන්න අන්න හරි. ඔව්. ඒ කියන්නේ දැන් අපි මෙතෙන් දැන් යමක් සකස් කරගත්තා, නිවැරදි කරගත්තා. දැන් ඊට පස්සේ ඒක ඒක තමයි එයාගේ මේ ස්වභාවය නේචක බවට පත් වෙන්නේ. ආයෙත් ආයෙත් ඉතින් ඒක අලුතෙන් සකස් කරන්න දෙයක් නැති වෙයි. දැන් ඒක නිකන් අන්න සිස්ටම් එකට ආවා දැන්. ඒක ඒක යාගේ හරි ප්‍රෝග්‍රෑම් එක බවට පත් වුණා. දැන් අපි මෙතන නිකන් හරි නිකන් රීප්‍රෝග්‍රෑමින් එකක් කිරීමක් නෙතේන්නේ. අපේ හිත ගිහිල්ලා තිබුණේ වැරදි ප්‍රෝග්‍රෑම් එක, වැරදි රටාවක. සතියෙන් ඒක පෙන්ලා දුන්නා. දැන් අපි හරි රටාව දැන් ලියලිය යන්නේ දැන් මේ හරි ස්ක්‍රිප්ට් එක ලියනවා. හරි ප්‍රෝග්‍රෑම් එක ලියනවා. ඒ මට්ටමට හිත හදනවා. හරි රටාවකට හිත යොදනවා. ඒක දැන් එයාගේ මේ රටාව බවට ක්‍රමේ බවට පත් වෙනවා. එහෙමයි සාමාන්‍යයෙන් මම පැහැදිලි ඔබ වහන්සේට දරුවන් සරදා නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා. හොඳයි හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සරණයි සාමනහන්ස. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අපි උපක්ලේශ කියලා ගත්තහම එක්කෝ එතැන් වලදී හිතේ විසිරීම හරි එහෙම නැත්නම් ඒ තැන් වලදී හිතේ හැකිලීම හරි නේද ස්වාමීන් වහන්සේ වෙන්නේ? එක එක දේවල් වෙන්න පුළුවන් ඉතින්. දැන් විසිරීම කියලා ගත්තොත් ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ උද්දච්ච කුක්කුච්ච කියන මට්ටමේදී විශේෂයෙන් උද්දච්චය කියන එක විසිරීම කියලා කියනවා. නමුත් ඊට අමතරව දැන් හිතන්න රාගයක් හිතේ පහළ වුණොත් එතෙන්දී හිතේ විසිරීමක් නෙමෙයි සමහරට ඒකට බැහැ ගැනීමක් වෙන්න පුළුවන්. බැහැ ගැනීමක් කියන්නේ ඒක තුල දැන් නතු වෙලා, ඒක තුල හිර වෙලා, ඒකමයි මතක් වෙන්නේ. එතෙන්දී හිත විසිරීලා නැහැ. හැබැයි හිත ඒක තුල නිකන් ඇබ්සෝබ් වෙලා, ඒකටම ඒකටම අහු වෙලා, ඒකෙම ග්‍රහණයට නතු වෙලා. ඒකමයි මතක් වෙන්නේ. දොර කෙලස් වලදී හිත හැසිරෙන ආකාරය ක්ලේශයෙන් ක්ලේශයකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අර පොදු පොදු ලකුණක් වශයෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් එතන දුකක් තියෙනවා. එතන යම්කිසි ආතතියක් තියෙනවා. හිතට බර ගතියක් තියෙනවා. අර හිතේ තියෙන සැහැල්ලු සරල ශාන්ත ගතිය දැන් අහිමි වෙලා. ඒ වෙනුවට තියෙන හිත නිකන් වර්ණ ගැන් වෙලා, හිත නිකන් බර වෙලා, හිත නිකන් හිර වෙලා, තද වෙලා, පත්තු වෙලා, දැවිලා තමයි හිත තියෙන්නේ. එහෙමයි සමනස. ඒතර ස්වාමීන් වහන්සේ අතන මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරුව අතන වදාරන්නේ අතන දිබ්බ චක්කු ගැනදී කතා කරනකොට ස්වාමීන් වහන්සේ ඔව් එතකොට දැන් එතන උපේක්ෂාවද දැන් අපිට නිරාමිත ප්‍රීතියටත් එතනදී අර ආලෝක සංඥාවත් එක්ක යන්න පුළුවන් තැනක් තියෙනවා ඊට මෙහා උපේක්ෂාවේ ඉඳන් ඒ පරාතය තුලදී ඒක දැන් පොඩ්ඩක් වහන්සේ දැනගන්න සතුටුයි. ඒ කියන්නේ උපේක්ෂාවේ ඉඳගෙන හරි. අපේ හිත විසි ඈතට යන්න යන විසිරෙනවා. හ්ම්. ඒ කියන්නේ පීතියේ ඉස්සරහා යන ඒ කියන්නේ පටන් ගැම්ම නැති වුණාට ඒක නිරාමිස වුණාත් ඒ විසිරීමක් පොඩි තියෙනවා. හ්ම්. එතකොට එතන උපේක්ෂාව තුල ඉන්නවද ඒක චුට්ටක් ඉස්සරහා එතන ලොකු විසිරීමක් නැහැ නමුත් පුංචි හෙලවීමක් එතන තියෙනවා උපේක්ෂාවට හෙලවෙන්නේ නැහැ ඔව් දැන් අතරම දැන් විපස්සනා පැත්තෙන් කතා කරනවා නම් අපි එතෙන්දී විසිරීම කියන වචනය වෙනුවට පැතිරීම කියලා කියන්න පුළුවන්. නිකන් අවධානය පැතිරලා තියෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් අපි මුල් අවස්ථාවන් වලදී තියෙන්නේ අවධානය යොමු වෙලා තිනවා. එක තැනකට හිර වෙලා තිනවා. එක තැනකට කොටු කරලා තිනවා අපේ අවධානය. ඒකත් අවශ්‍යයි. ඒක තව තව මේ කියන්නේ ඒ ඒ මට්ටම පවත්වමින් තමයි අපි විපස්සනාව පටන් ගන්න. එක තැනකට අවධානය යොමු කරනවා, එක අරමුණකට අවධානය යොමු කරනවා. ඒ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන් කරනකොට මේ විදිහට ගිය ගමන පස්සේ පස්සේ ඉතින් හිත ඒ අරමුණෙන් ඉවත් වෙලා අරමුණු ග්‍රහණය නොකර, උපාදාන නොකර නිකන් සැහැල්ලුවෙන් ඉන්න ගතියකට, නොබැඳී ඉන්න ගතියකට, අනිශ්චිතව ඉන්න ගතියකට ඔන්නපත් වෙනවා. ඉතින් ඔය වට්ටම තව තව දියුණු වෙන්න දියුණු වෙන්න දැන් ඉතින් හිත කොහෙවත් පිහිටලා නැහැ. මොකක්වත් අරමුණක හිත බැහැගෙන නැහැ. කිසිවක් උපාදාන කරගෙන නැහැ. ඉතින් හාත්පස පැතිරිච්ච ගතියක් තියෙනවා. ඉතින් එතකොට විපස්සනාවේදී අපිට මේක කතා කරන්නේ පැතිරිච්ච ගතියක් මිසක් විසිරිච්ච ගතියක් නෙවෙයි. සාමාන්‍ය විසිරෙනවා කියලා කියන්නේ අරමුණු වල විසිරීම. අරමුණු විවිධාකාර විවිධ අරමුණු තියෙනවා. ඒ ඒ එක එක අරමුණු වල පොඩ පොඩ වෙලාවන් ඉඳිමින් විසිරි විසිරි මේ ඒකට අතගගා අතගගා යනවා. අරමුණෙන් අරමුණට පැන පැන යනවා. ඒක තමයි විසිරීම කියන්නේ. නමුත් පැතිරීම කියන්නේ නිකන් පැතිරිච්ච ගතියක්. හැබැයි අහවල් තැන පැතිරුණා කියලා, අහවල් තැන läගගත්තා කියලා, අහවල් තැන හිටගත්තා කියලා එහෙම එකක් නැහැ. ඉතින් ඒක තමයි බුදුරජාන් වහන්සේ දැන් විපස්සනා පැත්තේදී දැන් බුදුරජාන් වහන්සේගේ හිත ගැන දේශනා කරද්දී ඒකයි කියන්නේ විමරියාදි කතේන චේතසා කියලා කියමු කියන්නේ ඒකයි. කිසිම මරියාදාවක් නැහැ. අහවල් තැන පටු වෙලා කියලා නැහැ. මෙන්න මේකයි බවුන්ඩරි එක කියලා නැහැ. මෙන්න මේකයි මායිම කියලා නැහැ. හිතේ තියෙන නිකන් හාත්පස පැතිරිච්ච ගතියක් තමයි උන්වහන්සේගේ හිතේ තියෙනවා කියලා දේශනා කරන්නේ. ඒ නිසා සමතේ පැත්තෙන් කතා කරනවා නම් ඉතින් මෙතෙන් දෙහෙනම් අපිට දැන් දිබ්බචක්කුව ගැන ඒ උපක්ලේශ සූත්‍රයේදී දේශනා කරද්දී එතන මට හිතෙන්නේ දැන් මෙතන අරමුණු ගන්නා මට්ටම තමයි මේ කතා කරන්නේ. ඒ විපස්සනාවක කතා කරන ආත්පස පැතිරිච්ච අවධානයක් වෙනුවට ඒ ආලෝක සංඥාවක් පාවිච්චි කළා ඊට පස්සේ යම් කලින් නොපෙනුණු කලින් නොපෙනුණු අරමුණු රාශියක් දැන් මතු කරගෙන තියෙනවා. එතනින්ට හිත යොමු කරලා තියෙනවා. මානසිකාරයක් පාත්තලා තියෙනවා. ඒ හරහා ඒ අරමුණු දැర్శණය වෙනවා. ඔව් එහෙමයි සම්මනස. ඒතර සම්මනස අතන දැන් උපේක්ෂාවේ ඉඳන් එතන උපේක්ෂාවේ ඉඳන්ද උපේක්ෂාවෙන් එහාට ටිකක් පැතිරෙන ගතියකටද කියන එක චුට්ටක් දැනගන්න සතුටුයි. ආ මම හිතන්නේ උපේක්ෂ දැන් සාමාන්‍යයෙන් ඉතින් ඔය අභිඥා ගැන කතා කරද්දී දේශනාවේ කතා කරන්නේ චතුර්ථ ධානයෙන් එහාට. කියන්නේ චතුර්ථ ධානයේ මට්ටමින් තමයි ඒවා කතා කරන්නේ. මොකද පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානවලදී අභිඥා ගැන කතා කරන්නේ නැහැ. චතුර්ථ ධානයේ ලබාගෙන තමයි අභිඥා ලබා ගන්න කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් ඒ නිසා එතන උපේක්ෂාවක් තියෙනවා කියලා කියන්නම් පුළුවන්. එහෙමයි සම්හාස. ගොඩක් පින් සිදෙන සම්හාස. හොඳයි හොඳයි. ගොඩක් පින් සිදෙන සම්හාස එන වහන්සේ දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි සම්හාස. හොඳයි තිරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව හයන්ති ඉදිරිපත් කරන්න පුළුවන්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. සායන මහස කමටහන් වර්තාව ගැන මේ ඉදිරිපත් කරන කතා කරේ මට තිබුණ ගැටලු කිහිපයක් ගැන දැන් මේ සක්මන් භාවනාව පටන් ගත්තාම සායන මහස මුලින්ම මම මෙතන කියලා සති කියන්නේ සිහි කරද්දිම සිහි අර නිකාර ගෑවෙන ස්පර්ශය මට තේරෙන්නේ නිකන් මිබුඳ වෙලා යනවා වගේ හරි කියන්නේ අර නිකන් අර ලීයක් අර පිට කරන් යනකොට අර විශ්ව විද්‍යාලයකින් එක බොඳ වෙනවා වගේ හිතන හිතන තැන මම දැන් මෙතන ගැටෙනවා ඒ වගේ වෙනවා. හරි. ඉඳගින්නකොටත් එහෙම. ඊට පස්සේ සක්මන් කරන්න ගත්තාම කෙලින්ම අර කිස්පව කියන තැනට තමයි යන්නේ. හරි. ඊට පස්සේ සක්මන් කරනකොට සමහර කියන අරමුණු නොකර විදගෙන යනවා. ඊට පස්සේ අර කියන කකුල් වැදෙන සම ගොඩක් වෙලාවට අපිට පස්සේ තියන්නේ අත් දෙක කියන්නේ සිහි කරනවා. ඊට පස්සේ එනවා වෙලාවක ක්‍රමයෙන් අඩු වෙනවා සක්මනේ වේගය. අඩු වෙනවත් එක්ක මට මත්ගතිය තියෙනට ඉස්සර අසම්බර වෙන්න නොදී දැන් අර කකුල ටිකක් බරට තියෙනවා. හ්ම්. අනිස්සර විසිවි ගියා. දැන් එහෙම නෑ අර මත්ගතිය තිබුණට යන්න පුළුවන්. එවිතයි යනවා. හරි. එහෙම යනකොට ඊට පස්සේ එහෙම යනවා. ඊට පස්සේ වෙන්නේ අර වේගය අඩු වෙනවා. වේගය අඩු වුණාට පස්සේ කෙනාර සිතුවිල්ලක් දාලා එහෙම මෙයා කරන්න පැයකට අවශ්‍ය වේගෙන් ඒ කියන්නේ දැන් හොඳටම අඩු වෙලා එකපාරට නවතිනවා. හරි. එතකොට නැවතුනහම මේ අවස්ථාවක සිතුවෙලිත් නැහැ. ඒ කියන්නේ අර නිකන් දැනුවත් බවේ නැවතුණු ගාම මට තේරෙනවා පුතු දැනුවත් බවත් එක්ක නිකන් හිස් ඒ කියන්නේ හිස් කියන්නම කියන්නේ දැනුවත් බවක් තියෙන එක දිහාට එක නිමේෂයක් එනවා. ටක් ගාලා ඒක දැනෙනවා. ඊට සායි ආයෙත් ඒකම ආයෙ විඳින්න ගන්නවා. හරි හිමින්. හරි හිමින් ආයෙ නවතිනවා. එතකොට ආයෙත් දැනුවත් බව තියෙන. ඉතින් මේක විනාඩි 20ක් වගේ තමයි කරන්න පුළුවන්. එක සැරයක් කමටන් සුද්ධ කරනකොට සයින්වහන්සේනම මට මේ කියන්නේ දේශනා කරනවා කිව්වා මොනවාද සක්මණිය වේගය සක්මන් කරන කාලය වැඩි කරන්න කියලා. දැන් මගේ සක්මනේ ඉබේ වටු වෙනවා. නවතිනවනේ. නෑ නෑ. හොම් ඔතෙන්ද එහෙම වැඩි කරලා තේරෙන්නේ නෑ. දැන් හිතට අවශ්‍ය නතර වෙන්න. දැන් නතර වෙන්න නතර වෙන්න උවමනා හිතට අපේ බලෙන් කාය සංස්කාර කරන්න ගියොත් ඒක හානි කරයි. කරන්න බෑ. කරන්න අවශ්‍ය නෑ. ඉතින් එතෙන්දී දැන් ඔය ඔය කරන සක්මන වුණත් දැන් ඔහොම සහැල්ලුවෙන් පටන් අරගෙන ටිකක් දුර සක්මන් කළා හිතම කියාවේ දැන් නතර වෙන. දැන් නතර වෙලා පොඩ්ඩක් ඉන්න. පොඩි රෙස්ට් එකක් ගන්න. තව ඒක තමයි. එයාම කියාවේ හිතෙන් හිතෙන්ම මේ වමනාව ඒවි. එතකොට නතර වෙන්න. එතකොට නිකන් නතර වෙලා නිකන් ඈත බලන් ඉන්න. කියන්නේ මම හරි. මම එහෙම බලාගෙන මොකක් නොහිතා. ඒ කියන්නේ හිතෙන් නෙමෙයි මම ඉන්නවා. එතකොට කෙලින්ම අර නිකන් හිත යනවා. හරි. එච්චරයි. දැන් ඔන්න ඔය ඔන්න ඔය අරමුණු ඇසුරු නොකර, උපාදාන නොකර, අරමුණු වල නිමිති නොගෙන හිත පැවැත්වීම කියන එක දැන් හිතට හුරු කරලා දෙන්න. එයා දැන් ඒක ඉල්ලනවා. එයා එයා එයා පැත්තට ඒ පැත්තට දැන් හිත හැරිලා තියෙනවා. අපිට තියෙන්නේ මේ පැත්තට තව පොඩි සපෝට් එකක් දෙන්න විතරයි තියෙන්නේ. දැන් ඒ කියන්නේ බල කළා, හිර කළා, ඇවිද්දවලා එහෙම කරන එකක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් නිකන් අර යන රටාවට අපි අනුගත වෙලා ඒ බව තේරුම් අරගෙන මේ පැත්තේ දැන් යන්න තියෙන්නේ කියලා අපි හොඳට නිකන් අර සාමකාමීව යන ගමනක් තමයි දැන් තියෙන්නේ. ඒක තමයි දැන් බුදුරජාණන් දැන් බුදුරජාණන් වහන්සේ ඕක ගැන කියනවානේ. ඊයේ අපි කලල් ගොඩක් මේ ගැන කතා කළා. දැන් සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පොස්සග්ග පරිණාමී ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේකනිසිතා විරාගනිසිතා නිරෝධනිසිතා ඔස්සග්ග පරිණාම. ඉතින් මේ විදිහට හැම බොජ්ජංග ධර්මයක් ගැනම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමන් නැත්නම් ආරෂ්ඨාංග මාර්ගයේ පැත්තෙන් දේශනා කරනවා සම්මා දිට්ඨින් භාවේති විවේකනිසිතං විරාගනිසිතං නිරෝධනිසිතං ඔස්සග්ග පරිණාම. ඉතින් මේ විදිහට හැම මාර්ග අංගයක් ගැනම කතා කරනවා. ඉතින් මේ කොතෙන්දි කතා කළා ප්‍රධානත්වයේ දීලා තින්නේ ඔන්නේ විවේකනිසිත බවට. හිතේ විවේකයක් දැන් වඩන්න. හිත අවුස්සීමක් නෙමෙයි හිත හිත හිත දැවීමක් ඇවිස්සීමක් නෙමෙයි හිත නිකන් විවේකයෙන් තැබීමක් නතර කර තැබීමක් දැන් හිත කැමති නතර වෙලා ඉන්න. මුකුත් නොකර ඉන්න. හිතන්නේ නැතුව ඉන්න. අන්නේ නතර ඔව් ඒ නතර වීම තුල හිත හුරු කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. අනිත් සංස මේ පරියංක භාවනාවට දැන් ඉඳගත්තා දැන් එහෙම ඉස්සරම මට කියන්නේ ඒක වෙනසක් තේරෙන්නේ එදිනෙදා ඉන්නකොටයි ඉඳ ගන්නවා ඒකට මම ඉඳ ගන්නවා. එහෙම ඉඳගත්තාම අර කෙලින්ම හුස්ම සංසිඳලා තියෙන කොහොමද? ඊට පස්සේ මේ දර ගෙහින් යනවා අර හිස් බවට. ඊට පස්සේ තේන් අර සිතුලිල බොඳ වෙනවා දැනුවත් වෙනවා එච්චරයි කරන්නේ. ඒ කියන්නේ ඒක තමයි තියෙන්නේ. මම සමාජයට ගොඩ වෙලා හිටිය කියලා බලලා තිච්චර වෙලා ඉඳලා නැවෙනවා. ඔව් නෑ ඇත්තටම දැන් ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් අපිට අමුතුවෙන් වාඩි වෙලාම ඉඳිය යුතුයි කියලා දෙයක් නැහැ. දැන් අර පරයන්ක භාවනාව කරනවා කියන ඒ ආකල්පෙ නෙමෙයි දැන් වැදගත් වෙන්නේ. අපි භාවනා කරනවා කියන ආකල්පයක් නේ අපි ගාව තිබුණේ කරන භාවනාවක් නේ අපි ගාව තිබුණේ. නමුත් දැන් මේ වාඩි වෙලා කරන දේම නිකන් ඇවිදිනකොටත් වේවි. කෑම කනකොටත් වේවි. එතකොටනේ අර හිත හිත කිසිවක් ඇසුරු නොකර, උපාදාන නොකර ඒ පැවැත්වීම කොයි ඉරියව්වේදීත්, කොයි කටයුත්තේදීත් කරන්න තමයි දැන් උත්සාහන්ත වෙන්නේ. ඒ කියන්නේ දැන් නිකන් අර ජීවිතේම භාවනාවක් බවටයිපත් වෙන්නේ. ආයි මේ පර්යංක භාවනාව, සක්මන් භාවනාව කියලා නෙමෙයි. දැන් ජීවිතේ මුළු ජීවිත අන්න හරි. එච්චර. අන්න හරි. ජීවිතේ භාවනාව කරනවා. ඉබේ ඉබේ වෙනවා ඔබ වහන්සේ දේශනා කළා වගේ වෙලාවට අර නූල දාලා කියන්නේ අර විවුතරේ ලෝනා වගේ සමහර අවස්ථාවල පොඩක් බලන්න ඕන අවස්ථා තියෙනවා. හරියට හරි. අන්න හරි. ඒ කියන්නේ නැත්තම් වෙලාවට ටිකක් පොඩි අවුලක් වෙනවා. ඉතින් ආයි ගිහිලා මෙයා කොහේ හරි හේතු වෙනවා. ආයි ගිහිලා දැන් කෙලස් වල බහින්න යනවා. එතෙන්ට තමයි අපි නූල පාවිච්චි කරන්න තියෙන්නේ. තෝන් ලණුව පාවිච්චි කරලා ආයෙත් හරි පාරට ගන්න තියෙන්නේ. තව එක සයන්හන්සේ දැන් මට දැන් කරි දානයක් පොඩියට මං කළාත් මට දැන් ඒක අර සිහි කරන්න බෑ. දැන් ඉතින් අර කපටාන් මට ඒක දැන් දැන් සමහරලාට තියෙනවනේ ඉස්සර කියනවනේ සිහි කරන්න ඕන මේ කරපු දාන. දැන් මම ඒක ලිව්වට සසනහන්සේ දේශනා කමටා සුද්ධ කරද්දී කියනවා කළා මේ ඇයි දාන මේ ඇයි සිහි කරන්න බැරි සිහි කරන්න පුළුවන් කියලා. ඉතින් වඩා මට සිහි ගන්න බෑ හොඳ වෙලා. සිහි දැන් මේ මේ මට්ටම් වලදී සිහි කිරීම තුල තමයි කෙනෙක් හදන්නේ. අය අය. මම හිතුවා නැත්තම් බලන්න මට සිහි ගන්න බැරි. මට දැන් සිහි ගන්න බොඳ වෙනවා ඒක. මට දැන් ඒක මට ඒක තේරෙන්නේ නැතුව බෑ බොඳ වෙනවා එහෙම වෙන්නේ කොහොමද? හ්ම්. ඒක තමයි. තව එකක් තව එකක් මේ දැන් මට කියන්නේ අර ගොඩාක් උපකාර කරපු පුද්ගලෙක් නම් මම වැඩි කායිකරි කතා කතා කරනකොට අඩ වෙනවා තියෙනවා. දැන් මෙහෙම මම කරනකොට අර හුදකලා වෙන එක සාමාන්‍යයෙන් ටිකක් වෙලා තියෙනවා. ඉතින් දැන් අර ගොඩාක් උපකාර කළා නිස්සාරණේ ඔබිනල් අරවන් මාරණ ගැනත් හඳුන්වලා දුන්නේ. ඒ පුද්ගලයාට මට දැන් කියන්නේ අර කරපු උපකාරයෙන් කතා නොකර වගේ ඉන්න විදියට මම ಗುಣ මකු දැන් අද වචනයක් <laughs> කියවනේ. ඉතින් ඒකට කියනවා වගේ චරිතයක් කියන එක. ඉතින් මේ ඊට පස්සේ කරපු දවවකට ස්තුති කරන්න කතා කරපු අවස්ථාවක කාලෙකින් පස්සේ මට තේරුණා හිත කැමති නෑ උනාට වැඩිය කතා කරන්න යන්න ආයේ. ඒ කියන්නේ වැඩිය මුහු වෙන්න යන්න කායකවත්. ඉතින් මම ආයේ ඊට සේවෙන් ඈත් වෙන්න බලන. එතකොට අර එන ಗುಣමකු කියනවා ඉතින් මට කරන්න දෙයක් නෑ ඒක ಗುಣමකුකම කියන්නේ මගේ අර මට තේරෙනවා මට කැමති නෑ කියලා කියන්නේ වැඩි කතාවට. හරි. ඒක වෙන ඒක නම් වරද්දක් නෑ. ඒක නෙමෙයි ඇත්තටම ගුණමක බව කියන්නේ. ගුණමක බව කියන්නේ ඇත්තටම හිතන්න අපි සබහායම හිතේ එනවා නිකන් අරයාගේ ගුණේ හැල්ලු කරන ගතියක්, එයාගේ ගුණේ මකන ගතියක්, එහෙම නැත්නම් එයාව ප්‍රතික්ෂේප කරන ගතියක්, ඒ කරපු කරපු උපකාරය හැල්ලුවට ලක් කිරීමක්. ඒකයි ගුණමක බව කියන්නේ. දැන් මෙතන තියෙන ඒක ඒක හිම එකක් නෙමෙයි. මෙතන හිත හිත කැමති විවේකයෙන් ඉන්න. හිත කැමති දොඩමලු දොඩමලු නොවී ඉන්න. හිත කැමති සැහැල්ලුවෙන් ඉන්න. දැන් ඒකයි ඔය. දැන් අපේ ඉස්සර වැල්වට අරන් ගොත ගොත කයිවාරු ගහ ගහ එහෙම ගත කරපු ජීවිත දැන් එහෙම ගත කරන්න කැමති නෑ දැන්. ඒ වෙනුවට නිකන් යමක් කතා කළත් ඒකේ අවශ්‍ය දේ පමණයි කතා කරන්න උවමනාව. ඊට පස්සේ ආයෙ නිස්සබ්ද වෙන්න අවශ්‍යයි. ඔව්. පරණ කරපු උදව් අමතක එහෙම කියන්නේ කතා නොකරින් මේ විදිහට කියන එක ගන්න. ඒක ඒක ඉතින් පස්සේ තේරුම් ගන්න දෙන්න. ඔව් ඒක එක හිතන විදිහ අනිත් එක හිතන්න දැන් යම් වෙලාවකදී යාට ඇත්ත වශයෙන්ම උදව්වක් වුමනා වුණා කියලා. එතකොට එතකොට අපි ಗುಣමකුණන් ඒක කරන්නේ නැහැනේ. හැබැයි අපි අපි තුල ගුණයක් තියෙනවා නම් අපි ඒක කරනවානේ, උදව්ව කරනවානේ. එතකොට යාම තේරුම් ගනිමි යා මෙයා මේ ಗುಣමකු වීමක් වෙලා නැහැ. කියලා යාම තේරුම් ගනිමි. ඒ නිසා යන විදිහ හොඳයි. ඔව්. මොකක්ද සංජය? යන විදිහ හොඳයි කිව්වා. ඔහම යන්න. හොඳයි සාරා. ඔබ වහන්සේට ඕපින් නිදුක් නිරෝගී සුවම වේවා තෙරුවන් සරණයි හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන් තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ ඔව් සම්මාස මටත් ප්‍රශ්න කීපයක් තියෙනවා මේ හිතේ ස්වභාවය ගැන ඔව් ස්වාමීන් වහන්සේ දැන් අපේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට ඒ අර මධ්‍යස්ථ ස්වභාවය නිකන් පුංචි ඒකාග්‍රතාවයක් වගේ තියාගෙන ඉන්නේ. හරි. දැන් මෙහෙම ඉන්නකොට උදාහරණයක් විදිහට තරහක් ආවොත් හිතට. හ්ම්. දැන් අපි අර තරහා වුණ වෙනුවට අපේ හිතේ ස්වභාවය වෙනස් වෙන එක ගැනනේ මෙනෙහි කරන්නේ. හ්ම් හ්ම්. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම මෙනෙහි කරනකොටම ඒ නැති වෙනවා යන බව පේයි. තේරෙනවා. ඒ තරගතිය ඉක්මනටම නැති වෙනවා කියලා දැනෙනවා. හරි. හැබැයි ඒක නැති වුණාම ස්වාමීන් වහන්සේ අර අර කලින් තිබුණු ඒකාග්‍රතාවයට ඉක්මනට යන්නේ නැහැ. නිකන් කලමුණු ස්වභාවයක්. නිකන් මට හිතුනේ අර කලින් මහත්මියක් අහුවා වගේ නිකන් විසිරුණු ස්වභාවයක් වගේ තමයි දැනෙන්නේ. හ්ම් හ්ම්. එතකොට ඕමේ ඉන්නකොට ඒ ඒ ඒ ස්වභාවයට යන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ අර තිබුණු සමාධිගත ස්වභාවයට යන්න ටිකක් අමාරුයි ස්වාමී. ඔක් නෑ මට නම් හිතෙනවා දැන් ඔතන අපි උවමනාවෙන් ගන්න සමාධියක් නම් අවශ්‍යම නෑ. දැන් හිතේ හිතේ නිරන්තරයෙන් සැහැල්ලුවෙන් નિરાයාසයෙන් තියෙන දැනුවත් බවක් කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක ඇත්තටම උවමනාවෙන් පවත්වන දැනුවත් බවක් නෙමෙයි. දැන් හිතන්න මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ පපස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි විප්පමුත්තං මේ මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රභාෂවරයි ස්වභාවයෙන් පිරිසුදුයි මේක මේ ආගන්තුකෝ පැමිණෙන උපක්ලේශ වලිනුයි මේක අපිරිසුදු වෙලා තියෙන්නේ මේ උපක්ලේශ වලින් මිදුණා නම් ස්වභාවයෙන්ම මේක පිරිසුදුයි ඒ නිසා අන්නේ ස්වභාවයෙන්ම පිරිසුදු බව කියන එක අපි උවමනාවෙන් පවත්වන දෙයක්ම නෙමෙයි ඉතින්. ඒ කියන්නේ උවමනාවෙන් පවත්වන සිද්ධ වේවි තාමත් අර කෙලෙස් වල බලපෑම තියෙන තියෙනකොට. දැන් අපි හිතන්න කෙලෙස් වල බලපෑම ළඟ ළඟම තියෙනවා නම් ආසන්නේම ගහන්න එනවා නම් ඉතින් අපි පොඩ්ඩක් මේක රැකගෙන ඉන්න වෙනවා. නමුත් ටික ටික කෙලෙස් ඈතට ඈතට යන්න යන්න ඒවා දුර්වල වෙන්න දුර්වල වෙන්න අපේ මේ හිතේ පිරිසුදු බව කියන එක નિરાයාසයෙන් තියෙන අපි නිකම් බලෙන් පවත්වන එකක් නෙමෙයි ඒක නිකම් ඒකට ආවේනික ලක්ෂණයක්. ඒකෙම ලක්ෂණයක් ඒකේ කැරක්ටරිස්ටික් එකක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒක පත්වීමක් කියනකට වඩා ඒක එහෙම තමයි. ඉතින් බුදුහාමුදුරු ඒකනේ කියන්නේ. මේ හිත ස්වභාවයෙන් පිරිසුදු හිතක්. මේක මේ ආගන්තුකව පැමිණි දේවල් වලින් තමයි කෙලෙසිලා තියෙන්නේ. ඒතකොට මේ ආගන්තුකව ආපු ටිකයි මේ કૃතිම දේවල්. අත හිත පිරිසුදුයි. ඒතර මේ ආගන්තුක ටික අපි ඉවත් කරගෙන ඉවත් කරගෙන ආගන්තුක උපක්ලේශ ටික හලාගෙන හලාගෙන ගියා නම් ආයි හිතේ පිරිසුදු බව පැවැත් පිරිසුදු බව කියන එක අපි අලුතෙන් මේ ඇති කළ යුතු දෙයක් නෙමෙයි. හිත ස්වභාවයෙන්ම පිරිසුදුයි. දැන් හිතන්න මෙහෙම තව උපමාවක් කියනවනම් දැන් අද අපි ගත්ත උපමාවත් බුදුහාමුදුරුවෝ දෙන්නේ වත්තුපම සූත්‍රයනේ. වස්ත්‍රයක උපමාවක් දෙන්නේ. හිතන්න දැන් අපිට ලැබුණ වස්ත්‍රය තනිකර සුදු පාට වස්ත්‍රයක්. අපිට ලැබුණේ එහෙම එකක්. හැබැයි ඉතින් අපි ඕක කාලයක් පාවිච්චි කළා. ඉතින් දැලි ගෑවුනා, මඩ ගෑවුනා, කුණු ගෑවුනා. දැන් ඉතින් හොද්දටම අපවිත්‍රයි. ඊට පස්සේ අපි දැන් මොකද කරන්නේ? මේක හොදනවා. දැන් මේ හොදගෙන හොදගෙන යනකොට දැන් එතකොට මේකේ මතුවෙන මේ පිරිසුදු භාවය ඒක මේ අපි බලෙන් පවත්වන පිරිසුදු බවක්ද නැත්නම් හිත ඒ වස්ත්‍රයට ආවේනික පිරිසුදු බවද වස්ත්‍රයට ආවේනික පිරිසුදු බව අන්න එච්චරම තමයි අපේ හිත අපිට අපි මේ කාලයක් තිස්සේ අර කෙලස් ඇසුර නිසා අපේ හිත අපිරිසුදු වෙලා තිබුණා නමුත් දැන් අපි අප්‍රසිද්ධ බව ඇති කරන ආගන්තුක උපක්ලේශ ටික හලමින් හලමින් ඉවත් කරමින් ඉවත් කරමින් යනවා. එතකොට මතුවෙන්නේ හිතට ආවේනික පිරිසුදු බව. ඉතින් ඒක අපි බලෙන් පැවැත්විය යුතු එකක් නෙමෙයි. ඇත්තටම ඉස්සරහට යනකොට. මුලදී ටිකක් බලෙන් පවත්වන්න වේවි මොකද අර අපි හලපු උපක්ලේශ ටික තාම අපි ආසන්නයේ ඉන්නවා. ආයෙත් නිකන් මේකේ ගෑවෙන්න හදනවා. මේකට පිවිසෙන්න හදනවා. මේක ආක්‍රමණය කරන්න හදනවා. එතකොට ඉතින් අපි පොඩ්ඩක් ඒකලොන් තල්ලු කරගෙන ආරක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ සෑහෙන දුරකට ඈතට ගිහාම දැන් තියෙන්න ඕනේ නිකන් નિરાයාසයෙන් තියෙන පිරිසුදු ගතියක්. දැන් ඒතකොට සමාධියක් නෙමෙයි මේ කතා කරන්නේ. හිතේ පිරිසුදු බවක්, හිතේ පැහැදිලි බවක්. ඒක සමාධියක් නොවේ කියන්නත් බෑ ඉතින්. ඒක තියෙන සමාහිත බවක්. නේද? ඇහෙන්න නැතුව ගියා. යෝෂි වන්නා. ඔව්. හරි. අපේ ළඟ ප්‍රශ්නයක් හොඳයි. හොඳයි. ඊළඟ පැනය චින්තාට පිටපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ මම අහන්න හිටිය ප්‍රශ්නය මම හිතන්නේ හන්ති මහත්මිය ඇහුවා. මටත් ඒ ඒක තමයි අහන්න ඕනේ අර ගුණමකුභාවය ගැන කිව්වහම දැන් අපිට ප්‍රශ්නයක් ඇති වෙනවනේ ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම දැන් පෞලයාගෙන් උනත් ඇහෙන්න දුරට ඉස්සලා අර බුදකලාවෙ ඉන්න උත්සාහ කරනවානේ සම්ප්‍රප්‍රණක් වලට අහු නොවි ඉන්න. ඒක ඉතින් අපි කියාපාල කරන දෙයක් නෙමේ නිසා මිනිස්සු තේරුම් ගන්න හැමතිස්සෙම වැරදි විදිහටනේ. හරි. දැන් ඇත්තටම දැන් අම්මට වුණත් මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද හේතුව හැමතිස්සෙම සම්ප්‍රප්ලාප විතරයි අහන්න තියෙන්නේ. <laughs> එක එකනාගේ ඕප දූප ඊට පස්සේ අරයට කතා කරන්න කියනවා මෙයාට කතා කරන්න කියනවා. ඉතින් ගැළවිලා ඉන්න ඕන නිසා මම කතා කරන්නේ. ඉතින් අර හැමෝම ගුණමකු කියලා තමයි ඉතින් හින්ට් එකක් ගහනවා ඔස්කොම. ඒ ගැන මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම හිතන්නේ මම මගේ හිත රැකගන්නවද අනිත් එකද කියලා. හැබැයි ඉතින් ওই ගුණමකුභාවය කියන එක ඉතින් අම්මගේ පැත්තෙන් බැලුවාම වුණත් නෑදෑයන්ගේ පැත්තෙන් බැලුවා වුණත් චුට්ටක් විතර එනවනේ ඇත්තටම හරි අපිට උදව් කරලා තියෙන නිසා දැන් අපි ඉන්නවද මලාද කියලාවත් බලන්නවත් කෝල් කරන්නත් කරන්නේවත් නැති ධර්ම තමයි. ඉතින් ඒ පැත්තෙන් බැලුවාම මේගොල්ලෝ එහෙම හිතන එක වැරදි නැහැ. දැන් මට මම මේ හදාගෙන මගේ ප්‍රතිරූපය මේන්ටේන් කරන්න උවමනාවකුත් නැහැ. හරි. අර මං අහන්න හදන්නේ ඇත්තටම ඔතන බැලන්ස් එකක් නැහැ කියන එකයි මට තේරෙන්නේ. මට හිතෙන දැන් ඔබ වහන්සේලා නම් ඉර ගහගෙන වෙන් කරගත්ත සිවුර දාගත්තාන් පස්සේ අම්මලාට කියන්න බෑනේ දැන් බලන්නේ නැහැ කියලා. මම <laughs> හිතන වෙන් වෙන් කිරීමක් වුණා. අපි ගිහි ජීවිතේ ඉඳන් කරනකොට එතන පොඩි ගැටීමක් තාම තියෙනවානේ. අපි වෙන් වෙච්ච බවක් අනිත්‍යයට තේරෙන්නේ නැහැනේ. හරි. දැන් අර ඒතන මට හිතුණා මෙතන බැලන්ස් එකක් නෑ, එතන මෙහෙමයි. නෑ, දැන් දැන් උතන ගුණමකු බව කියන එක අද මේ සාකච්ඡාවේදී වත්තුගුණ සූත්‍රයේදී විශේෂයෙන් අපි මතක තියාගන්න ඕනේ එතන මේ කතා කරන ගුණමකු භාවය තනිකරම රාග ద్వේෂ මෝහ මත පදනම් වෙච්ච ඒකෙන් ඒකෙන් ඒකෙන් ගලාගෙන ආපු ඒකෙන් පෝෂණයක් ලැබපු ගුණබකු බවක්. එහෙම නැතුව නුවණින් පෝෂණයක් ලැබපු මේ தත්වයක් නෙමෙයි. දැන් මේ ගුණමකු වෙන්නේ එයාගේ එක්ක හිතේ තියෙන द्वේෂයක් නිසා. එයාගේ හිතේ තියෙන නිකන් කැත ගතියක් නිසා. මේ ආන් හොඳටම දන්නවා මේ මේ ගුණවත් කෙනෙක් ඉන්නේ. දැන් හිතන්න තමන් ඇසුරු කරන තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඇසුරු කරන කෙනාගේ ගුණ තමන්ට හොඳටම පැහැදිලි. තමන්ට වඩා ගුණවතෙක් බව තමන්ට තේරෙනවා. හැබැයි අර හිතේ තියෙන රාග මෝහ නිසා මේ හිත මොකද කරන්නේ? අර ಗುಣ වහනවා. ಗುಣ මකනවා. මේක නිකන් හැල්ලුට ලක් කරනවා අපෝ එයා දන්න දෙයක් නෑ එයාගේ මෙහෙම එකක් නෑ ඔය පෙන්නනවා එකයි මේක නිකන් බොරු මවාපෑමක් අනම්මනම් කියලා ඒ තනිකරම අරයාගේ ಗುಣ හැල්ලුවට ලක් කරනවා. ඔන්න ඕකයි මේ අපි කතා කරන ගුණමකු භාවය. ඒතර ඔන්න ඒ ගුණමකු භාවය අපේ හිතේ පහළ වෙන ක්ලේශයක්. ඒක පහළ වෙන්න නම් අර රාග දේශ මොහයන්ගේ ලොකු පෝෂණයක් ලැබෙන්න ඕන. නැත්තම් ලොකු මාන්නක්කාරකමක් තියෙන්න ඕන. එතකොට තමයි අනිත් කෙනාව පහත් කරලා සලකන්නේ. අනිත් කෙනාගේ ಗುಣ මකන ගතියක්, ಗುಣ පහත් කරලා සැලකීමක් කතා කරන්නේ. දැන් මේ විපස්සනාවක් දිනු කරාම පහළ වෙන පුදකලාව කියන එක ගුණමක බවක් නෙමෙයි. දැන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා අපි නිකන් කරටත දාගෙන හැමතිස්සෙම ඇයි හොඳයිකම් පවත්වමින් කරටත දාගෙන වල්පල් කතා කරමින් සම්ප්‍රප්පලාප දොඩමින් එහෙම ඒබඳු ගතියක් නම් බලාපොරොත්තු වෙන්නේ. ඒක අඩු වේවි. ඒක ඒක නිකන් ගෙවිලා යාවි. එතකොට ඒ වෙනුවට දැන් හිතේ නිකන් සැහැල්ලුවක් විවේකයෙන් ඉන්න ගතියක් හුදේකලාව ඉන්න ගතියක් එහෙම මතුවේවි. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ අපි ගුණවතෙක් දැකලා ගුණවතාන්ගේ ගුණ හැල්ලු කිරීමක්. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේගේ යම්සේ වෙනත් ශ්‍රාවකයෙක්ගේ යම්සේ ගුණයක් දැක්කනම් ඒ දැකපු ගුණය කෙරෙහි මුදිතාවක් පහළ කිරීමක් ඒ ගුණය අගය කිරීමක් සාදු කියලා අනුමත කිරීමක් අනුමෝදන් වීමක් තමයි නියම ගුණවතාගේ සිද්ධ වෙන්නේ. නිවැරදි නුවණක් දියුණු කරන කෙනාගේ සිද්ධ වෙන්නේ. ඒකනේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අර කෝසම්බිය සූත්‍රයේදී යම්ස කෙනෙක් ධර්මයක් අහුම්කම් දෙනකොට ඒ නිවැරදිව දහමක් වඩපු කෙනා නම් ඒකත් එක්ක හරියටම නිකන් ඒ ඒකාත්මීය වීමක් නැත්නම් අලයින් වීමක් එහෙම සිද්ධ වෙනවා. ඉතින් එතකොට අන්න යාට තව තව කන් යොමාගෙන ඒක අහනවා. ඒකේ පුදුමාකාර ධර්මානුකූල සතුටක් ලබනවා. ඒක ඇත්තට මේ සූත්‍රෙත් ඉදිරියට එනවා. මේ ධර්මයේ මූලික කරගෙන ලබන සතුටක් ප්‍රමෝදයක්. ඒ විදිහට දිකට ගිහිලා හිත සැහැල්ලු වෙනවා. ඒ දක්වා යනවා. ඉතින් ඒ කියන්නේ එතන තියෙන ගුණය අගය කිරීමක්, ගුණයට නතු වීමක්, ගුණය පිළිගැනීමක්, ඒකත් එක්ක හරියට ඒකාත්මීය වීමක්. ඉතින් එතකොට මේ හරි පැත්තේ, හරි දේ, හරි ගුණය ඒ අන්දමීම පිළිගැනීම ඒකට සාදු දීම සාදුකාර කිරීම නැත්නම් ඒක අනුමත කිරීම ඒ වෙතර නැඹුරු වීම ඊට සරෙන්ඩර් වීම කියන එක තමයි මේ අපි කතා කරන්නේ. එතනදී සම්ප්‍රප්පලාපයක් නෑ මෙතන. එතනදී හිස් වචනයක් නෑ. එතනදී නිකන් අනවශ්‍ය ප්‍රෝඩාවක් මවාපෑමක් විතර නෑ. ඒවත් ඇත්තට මේ කෙලෙස් වශයෙන් ඉස්සරහදී මායා සාටෙය පැතිවලදී විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ මේ ගුණය මොකද්ද? දුර්ගුණය මොකද්ද කියලා වෙන් කරලා හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. සිංහා විපස්සනා යෝගාවචරයේ යා ඉස්සර ඇසුරු කරපු අසත්පුරුෂයෙන් අත්හරිනවා කියන එක පාප මිත්‍රයෙන් අතහරිනවා කියන එක. නැත්තම් කලින් කරපු නිෂ්ඵල කතාවන්ගෙන් ඉවත් වෙනවා කියන එක. නැත්තම් කලින් කරපු අපි කියන ඝන සංගමිකාරාමතාවයෙන් ඉවත් වෙනවා කියන එක. කරපත දාගෙන නිතරම පිළිසතුරු කරගෙන මේ ඉඳීමෙන් ඉවත් වෙනවා කියන එක નિરાයාසයෙන් සිද්ධ වෙයි. ඒක ඒක ඒක නෙමෙයි මේ කතා කරන්නේ. එහෙමයි සමහර දේවල් වල ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ නිකන් බැලන්ස් එකක් හදන්න බැරි එකක් තියෙනවා අර මම හිතන්නේ පස්සද්ධිය නිසා වෙන්න ඕනේ දැන් සමහර වෙලාවට දැන් ටිකක් හරි ඔය එළියට යන්න වෙනවා යාළුවන් ගෙවල් වල යන්න වෙනවා එතකොට දැන් මෙහි එහෙම ඔය කඩිය එකතු වෙලා සින්දු කියනවා දැන් මේ සින්දු කියන තැන මට ඒක කිසිම දැනීමක් නැහැ ඒකට කිසිම රාගයක් ආසාවක් ඇති වෙන්නේ දැන් ඉතන ඉඳන් මට ඈනුම් යනවා නිින්ද යන්න එනවා ඉතන ඉස්සරහ ඉඳගෙන ඉතින් ඒකත් නිකන් රූඩ් නේ එතකොට මේ මිනිස්සුන්ට හිතෙනවානේ මේ එයා එච්චරට බෝරින්ද කියලා වගේ ඉතින් අර ඒ සිටුේෂන්ස් බැලන්ස් කරගන්නත් ඉතින් පොඩයි හෙට මෙහෙට වෙලා මේ ළඟලනවා ඉතින් අපුඩියක් එහෙම ගන්න තියෙන්නේ බැලන්ස් එකක් නෑ කියලා පොඩ්ඩක් ඒලාදී අපුඩියක් එහෙම ගහන්න තියෙන්නේ <laughs> එහෙමයි සතුටා මේක තමයි දැන් සමහර දේවල් හිතෙනවා රංගපෑමක් කරන්න වෙනවා කියලා වගේ දැන් gedara දේවල් වුණත් දැන් මොන හරි එක්සයිට් වෙලා ඇවිල්ලා කියනවා ඒ එක්සයිට්මන්ට් එක මට දැනෙන්නේ නැහැ දැන් එයා ඇත්තටම දැන් කොලේ මේ කොලේජ් ඇක්සෙප්ටන්ස් එකක් ඇවිල්ලා දැන් උඩ පැනගෙන ඇවිල්ලා කිව්වා දැන් මේක හරි කියලා. ඉතින් ඉස්සර එහෙමනම් දැන් මට උක දැනෙන්න ඕනේ නේ ඇතුළටම දැනෙන්න ඕනේ මෙයා මහන්සි වෙලා කරගත්ත දේ කියන එක. ඒක දැනෙන්නේ නැහැ. එතකොට ඉතින් රංගපෑමක් කරන්න ඕනේ වගේ මමත් එක්සයිට් වුණා වගේ ඉතර ටිකක් තියෙනවා සමහර දේවල් වල බැලන්ස් එකක් හදන්න බැහැ වගේ එකක් රංගපෑමකින් පොරව. ඒක අනේ මම දැන් මෙහෙමයි. දැන් උතන අපි දැන් සාමාන්‍යයෙන් කතා කරනවා මේ අපේ උපේක්ෂා වීමත් එකක් එක පැත්තක් අනිත් එක අර දැන් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ඩිෆරන්ස් කියලා මොන දේ වුණත් නිකන් ගාණක් නෑ. එතන එක හැංගීම් නැහැ. එහෙම එහෙම එකක් නම් නෙමෙයි කතා කරන්නේ. ඒ කියන්නේ කිසිම හැංගීමක් නැති අනිත් කෙනෙක්ගේ දෙයකට සානුකම්පිත නොවන සහකම්පනයක් නැති එහෙම ගතියක් නෙමෙයි හැබැයි කතා කරන්නේ. දැන් මයින්ඩ්ෆුල්නස් වල සතිමත් භාවය දිනු කිරීමේ එක ආනිසංශයක් වශයෙන් පෙන්නනවා ඔය සහකම්පනය කියන එක, එම්පති කියන එක. කියන්නේ තවත් කෙනෙක්ගේ දුකක් දැකලා අපේ හිතෙත් ඒ බඳු ඒ දුකට සංවේදී වීමක්. සතුටකදී මුදිතාවක් පහළ වීමක්. ඉතින් ඒවා ඒවා ඇත්තටම මේ මේ නරක දේවල් නෙමෙයි. හැබැයි එතන අපි අපි සීමාව දැනගෙන ඉතින් එතනදී එහෙම නැතුව මොකද්ද මේ ඒක දැකලා අර කිව්වා වගේ උඩ පැනගෙන මේ මේ නටන තත්වයක් නෙමෙයි. හැබැයි සතුට අවස්ථාවක සතුටක් බව, නිවැරදි අවස්ථාවක නිවැරදි දෙයක් බව නැත්තම් ලස්සන තැනකදී ඒක ලස්සන බව පිළිගැනීමේ ඉතින් වරදක් නෑ. දැන් හිතන්න මෙහෙමත් දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මම නිතර කියන උපමාවක් තමයි උපමාවක් නෙමෙයි අත්‍තරම මේ තේර ගාථා වල එන සින්දියක් තමයි. දැන් ඔය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ පිප්පලි ගුහාවේ තමයි වැඩි වශයෙන් වාසය කරලා තියෙන්නේ. ඒ උන්වහන්සේට පේනවලු ඈත මේ කඳුකරේ රාත්‍රී කාලයේදී මේ කලාමැදිරිය මේ රංචු රංචු ඉතින් පියාඹනවා. ඉතින් එතකොට උන්ගේ තියෙන අර ආලෝකයට නිකන් හරි ලස්සනක් මෙතන මැවෙනවා හරි නිකන් අද කාලේ වචනින් කියනවා හරි නිකන් LED වලක් පාවිච්චි කළා වගේ LED බල්බ් වලක් පත්තු කළා වගේ. ඉතින් අර උන්වහන්සේ සඳහන් කරන මම මේ දර්ශනය බලන් ඉන්න කැමතියි. ඉතින් එතනින් අදහස් වෙන්නේ නැහැ මේ උන්වහන්සේ රාග නිශ්චිතව වාසය කළා කියන මේ රහතන් වහන්සේ කෙනෙක්. ඒතර උන්වහන්සේලා ඒ සබහා දහම අගය කිරීම සබා දහමේ යම්කිසි යම්කිසි ලස්සනක් තියෙනවා නම් සුන්දරත්වයක් තියෙනවා නම් ඒ සුන්දරත්වයේ වශයෙන් පිළිගැනීම. අපි ඒක හෙලා දකින්න නෙමෙයි තියෙන්නේ. මේකයිලා සුන්දරයි, මේකයිලා ලස්සනයි. ඒ ලස්සන ලස්සන වශයෙන් පිළිගත්තා කියලා වරදක් නැහැ. හැබැයි මේ ලස්සන අභිනන්දනය කිරීමක් ඒක ඒකම නැවත නැවත බලාපොරොත්තු වීමක්, ඒකට බැහැ ගැනීමක්, ඒක උපාදාන කිරීමක්, ඒක මගේ කියා ගැනීමක්, ඒක අයිති කරගන්න යාමක්, එහෙම එකක් නැහැ. හැබැයි ලස්සන ලස්සන තමයි ඒක. සුන්දරත්වය සුන්දරත්වය තමයි. දැන් හිතන්න ගීතයක් කියලා. හිතන්න දැන් සින්දුවක් කියලා. දැන් සින්දුවක් ඉතින් ලස්සන සින්දුවක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට ලස්සන සින්දුව ලස්සන සින්දුවක් වශයෙන් පිළිගැනීම වරදක්ද? නෑ ඒ ඒ කියන්නේ අර ලිරික්ස් ලිරික්ස් වල අපිට එතන ලස්සනයි කියලා කියන්න පුළුවන් මම කියන්නේ මට ඒක ස්වාමීන් වහන්සේ අර ඇතුලෙන් නිකන් ඒක දැනෙන්නේ මට කොහොමවත් මියුසික් වල ලොකු මේකක් ඉස්සරහ තිබිලා නැහැ. දැන් ඒක කොහොමවත් නෑ වගේ එකක් තියෙනවා. දෝහෙම කියන්නේ මේ මම මොකද්ද යා කියනවා මම පොඩක්වත් මේ ඒවට දැනීමක් මට නැහැ කියලා. ඉතින් අර එහෙම එකක් තියෙනවා කියලා මට තේරෙනවා දැන් ඒක එන්ජොයි කරනවා කියලා එකක් නැහැ කියලා වගේ එකක්. මේ හැබැයි අර ඔබවහන්ස කිව්වා වගේ මට තේරෙනවා මේ පරිසරයේට තියෙන දේ පරිසරය එන්ජොයි කරනවා කියන එක ඉස්සරට වැඩිය වැඩියෙන් තියනවා කියන එක. කියන්නේ මට වලාකුළු වුණත් නිකන් වරකි ලස්සන බලන්නකෝ ඒක වලාකුළෙන් වලාකුළට එකින් එකට දැකලා එන්ජොයි කරන්න පුළුවන් අමුතුම එකක් තියෙනවා. නිකන් පාට පාටවල වෙනස්කම්ද පරිසරය එහෙම එන්ජොයි කරන්න පුළුවන් ගතියක් වැඩියෙන් තියෙනවා. හරි. ඒ වුණාට දැන් මම හිතන්නේ මිනිස්සුන්ට ඒක එනවා අඩුයි. හරි. ඊට වැඩිය පරිසරයේ තියෙනවා කියලා එකක් තමයි තේරෙන්නේ. හ්ම්. කමක් නැහැ මට නම් හිතෙනවා ඒකේ වැරදක් නැහැ. ඒ කියන්නේ දැන් අපි අපේ හිතේ සංවේදී බව වැඩි වෙන්න වැඩි වෙන්න කියන්නේ හිත කාමයන් හොයනවා වෙනුවට මේ තියෙන ස්වභාවයෙන් සතුට වෙන්න පටන් ගන්නවා. පුංචි දෙයක් ඇති සතුට පවත්වන්න. ඉතින් ඒකේ වරදක් නැහැ. එහෙමයි. හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව ඉදිරි ඉන්දිරාට ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ. ඔව්. ප්‍රශ්නය තමයි මේ එදිනෙදා දුෂ්චර්යයේ ඒ මත්තන්කා මිත්‍ර මිත්‍ර කාමයේ හැදෙන්නා වූ රාගයේ හැදෙන්නා වූ බොහෝ වයස්ගත සත්‍යයන් හිමිවන්නේ ඒ ඒ සත්‍යයන් යන අපට අප්‍රසන්න දේවල් අපන්නට දක්ෂිණට ලැබෙන විටදී ඒවා කෙරෙහි ආරම්මණයන් උපදවාගෙන චිත්ත වීති ඇති කරගෙන ද්වේෂයෙන් මෝහයෙන් කර්ම සකස් කරමින් සිග්නිවිටිටි අපි උපාදානයට පත් වෙනවානේ හ්ම් එවැනි කතා නිසා ඔව් එතකොට ඉතින් ඇති වූ සදෝෂ සමෝහ චිත්තයෙන් ගැලවෙන්නට අප සිත සකස් කළ යුත්තේ එවැනි සත්‍යයන් පටිච්ච සමුප්පාදයට අනුව හේතුඵල ධර්මයන්ගෙන් සංසාරේ පුරුදු විදියට ඒ ඒ தත්ත්වය එසේ හැසිරෙනවත් ඇයි සිතා මේවත් නැත්තම් ඒවා එසේ පවත්වාගෙන යන ස්වභාවයක් ඇත්තේදයි සිතන එකද එතකොට ඇති වෙන අකුසල් සිත්තරේ ඉස්පානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමෙන්ද අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් වෙන්නේ අපිට එතකොට ධර්මයේ හැසිරීමෙන් ටිකෙන් ටික මෛත්‍රී කාර්යකල විදර්ශනා භාවනාවේ අපසාර මගහැර ගන්නා ක්‍රමයක් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් ඉතින් ඔක්කොම ඉතින් ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී මෛත්‍රියක් පහළ කර ගැනීම මේ සත්වයෝ කර්මය නිසයි මේ කරන්නේ මේගොල්ලෝ කර්මය දායාද කරගෙනයි ඉන්නේ කියලා අපේ අපේ හිත තුළ යම්සි උපේක්ෂාවක් පැවැත්වීම ඒකත් එක්ක නොගැටී සිටීම අපේ හිත වටගන්නේ නැතුව සිටීම හිත ඒකත් එක්ක මුලා කරගන්නේ ද්වේෂයක් ඇති කරගන්නේ නැතුව සිටීම ඊට පස්සේ අපි ඒ බාහිරට නතු වෙච්ච හිත අපේ ඇතුළට යොදලා යොදාගෙන මේ හිතේ පහළ වෙලා තියෙන රාගයක් මේ හිතේ ද්වේෂයක් පහළලා තියෙන මේ හිතේ නොසන්සුන්කමක් ඇති වෙලා තියෙන කියලා මේ හිත ඇතුළට ලැබුරු කරගෙන හිත පිරිසුදු කර කර ඇතුළ පිරිසුදු කර කර යෑම මේ ඔක්කොම සලකන්න පුළුවන් නිවැරදි උපක්‍රම වශයෙන් අවස්ථානුකූලව ඒ ඒ අපි ඉන්න මට්ටම් අනුව මේ ඒ එක එක උපක්‍රම පාවිච්චි ගන්න පුළුවන් හරි ස්වාමීන් එතකොට මේ මට දැනගන්න පුළුවන් ස්වාමින් වහන්සේ ධර්මදේශනාවට විහාරස්ථානයකට හරි පන්සලකට පැමිණෙන්නේ අපි ධර්ම දේශනාවක් පවත්වන්න කිව්වොත්. එහෙමනම් වෙන්නේ නැහැ. මේ දැන් මේ Zoom එකෙන් නම් කරනවා මේ වෙලාවේ. ආ ඒ කියන්නේ හැමතිස්සෙම Zoom එකෙන් තමයි කරන්නේ ස්වාමීනි. එහෙමමත් නෙමෙයි ඉතින්. <laughs> මේ අපි ඉතින් අර මේ නිසන් වනයේට යම් කිසි ආරාධනාවක් ලැබුණාම ඉතින් අපි කවුරු හරි සාමින් වහන්සේලා ඉදිරිපත් වෙලා කරන්න පුළුවන් එකක් නම් භාවනාවටත් යම්සි අදාළත්වයක් තියෙනවා නම් කරනවා හැබැයි ඉතින් යම් පමණක සීමාවක් සහිතව නැතුව අර ධර්මදේශකයන් වහන්සේලා වශයෙන් මේ යන්න එහෙම එකක් නැහැ හරි එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ටීවී channel එකකටවත් යන්න වෙන්නේ නැහැ නේ ස්වාමීන් එහෙම එහෙම වගේ තමයි. ඔව්. හරි. එතකොට ස්වාමීන් වහන්සේ නිස්සරණ මණයට අපි මේ ඒක ඇප්ලිකේෂන් එකක් දාන්න කොහොමද සාමාන්‍ය භාවනාවක් ධර්මදේශනාවක් වගේ පාස් ගන්න පුළුවන් කියලා අහලා මේ මම දාන්නේ කොහොමද විතරනමන්නේ ම්ම් ඊමේල් එකක් එවන්නත් පුළුවන් කාටද ස්වාමීන් වහන්සේ ඊමේල් එක එවන්නේ <laughs> ඔක්කොම දැන් මටම දෙන්න වෙනවා අන්තිමට පොදුවේ එහෙමනම් මම මෙහෙම කියන්නම් මම හේමන්ත මහත්තයාට දාන්න පුළුවන් අපේ හේමන්ත රණවක මහත්තයා තමයි නිස්සරණවනේ ලේකම්තුමා හේමන්ත රණවක මහත්තයාට මේ ඉල්ලීම යොමු කරා නම් ඊට පස්සේ කතා වෙලා මේ يعني කරන්න සුදුසුද මේක කරනවද කින්ද මන්ද කියලා මේ සාකච්ඡා කරලා තීරණයක් ගන්න පුළුවන්. හරි එතකොට හේමාන්තරණක මහත්තයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ගන්න කොහොමද සොප්න? ඒක මේ ඇත්තටම දැන් nissarnavane@gmail.com කියලා දැම්ම නම් එනවා. මම මම ඕනනම් chat එකේ chat එකේ දාන්නම් මේ nissarana වනය එක වචනයක් විදිහට මම මම මේ chat එකේ දාන්නම් nissarana වනය@gmail.com බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. දරුවන් සරණයි. හරි. ඊළඟ දහම් ගැටලුව යෝෂිරි ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. අනේ මට සමාව වෙන්න ස්වාමීන් වහන්සේ මාව ඉස්සෙල්ලා ඩිස්කනෙක්ට් වුණා මේ ඔබ වහන්සේ පැහැදිලි කරන වෙලාවේ. හරි. මේ කම්පියුටර් එක රීස්ටාර්ට් වෙන්න පටන් ගත්තා. හරි. ස්වාමීන් වහන්සේට බොහොම පිං ඒ පැහැදිලි කිරීමට මට ධර්මකට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. මට තව ප්‍රශ්නයක් තිබ්බා අහන්න අවසරයිද කියලා දැනගන්න. හරි. ඔව් ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ දැන් දැන් අර මං කලින් විස්තර කරා වගේ හිතේ විසිරුණු ස්වභාවයේ තියෙනකොට කොටයි හිතේ අර උපේක්ෂාවගේ නිකන් සමාධිගත ස්වභාවයක් වගේ තියෙනකොටයි බාහිර පරිසරයේ වෙනස් වීම මේ නිරීක්ෂණය කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් දැන් සමාධිගත ස්වභාවයේ තියෙනකොට බාහිර පරිසරයේ එක්ක මට පෙනෙන විදිහ එහෙම නැත්තම් ඒ පරිසරය හැඩගැහෙනවා ඒ ඒ සමාධිය තියාගන්න පුළුවන් වෙන විදිහට. දැන් හිතන්නකෝ වැඩ කරන තැන කරදර කරන මිනිස්සෙක් හරි එහෙම මගතොට යනකොට ප්‍රශ්න එනවනම් ඒව ඔක්කොම මග ඇරිලා බොහෝම අර ඒ සමාධිය එහෙම තියාගෙන ඉන්න පුළුවන් විදිහට යෙදෙනවා. හැබැයි හිතේ විසිරුණු ගතිය තියෙනවා නම් බාහිර පරිසරය කලබලයි. ඒක අර ඒක වැඩි වෙන පැත්තටම තමයි බාහිර පරිසරයේ වෙනස් වීම මම දකින්නේ. එහෙම එහෙම ස්වභාවයක් තියෙන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? ඔව් තියෙන්න පුළුවන්. මොකද ඇත්තටම දැන් අපිනේ ඕක ඉන්ටර්ප්‍රිට් කරන්නේ. දැන් අපි අපේ හිත කෙලෙස් බරිතව කටයුතු කරද්දී අපේ හිතේ දැන් කෙලෙස් සෙලසුන්ට ලක් වෙලා තියෙනවා. ඒතර අපිට පැහැදිලි දර්ශනයක් නැහැ. අපි කෙලෙස් හරහායි දකින්නේ. නිකන් හරියට නිකන් වර්ණ කණ්ණාඩියකින් අපි එළිය දිහා බලනවා වගේ. අපි දාගෙන ඉන්නේ රතු පාට කණ්ණාඩියක්. එළිය පේන්නේ රතු පාටට. හැබැයි අපි කණ්ණාඩිය ගලවලා ප්‍රകൃතිය හැම බලනවා නම් එළිය පේනවා බොහොම පැහැදිලිව. අන්න වගේ තමයි අපේ හිතේ යම්සි ක්ලේශයක් බලපවත්වනකොට අපිට එළියත් පේන්නේ මේ ඒ ක්ලේශයට අනුගත වෙලා ක්ලේශයට ආවරණය වෙලා ක්ලේශ රක්ත වෙලා නැත්තම් ක්ලේශයෙන් වර්ණ ගැන්විලා තමයි අපිට එළියත් පේන්නේ. ඉතින් එතකොට අපිත් නිකන් ඇවිස්සීලා එතකොට එළියෙන් ලැබෙන අරමුණු වලත් තියෙන්නේ ඇවිස්සිච්ච ගතියම තමයි. හැබැයි අපි කෙලෙසෙන් තොරව අපි එළිය දිහා බලද්දී එතකොට අපි වෙනත් අන්දමකින් අපි අපි අපි බලන්නේ පැහැදිලි කමක් හරහා. නික්ලේශී බවක් හරහා. හිතේ අවිසිල්ලක් නැහැ එතකොට. හිතේ තියෙන නිවීමක්. ඒ බඳු තත්ත්වයකදී එතකොට එළියෙන් එන අරමුණු අර හිත පෙරලා වගේ තමයි ගන්න. අරවා ඇවිස්සලා තිබුණත් ඉතින් මෙයාට ඒක ගාණක් නැහැ. මෙයා ඒක නිකන් සමනය කරගන්නවා. ඇතුළතින්ම නිකන් ෆිල්ටර් එකක් දාලා වගේ. ඉතින් ඔන්න ඔය ගතියක් තියෙන. ඒ නිසා අර දැන් ඕකට ලස්සන උපමාවක් يعني මතක් කරන ඔය මේ නීවරණ ගැන එහෙම කතා කරද්දී දැන් එක්තරා බ්‍රාහ්මණයෙක් කියනවා මේ එයාගේ හිතේ රාගයක් නැත්නම් කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් එහෙම තියෙනකොට එයාට මේ කලින් කරපු දේවල් මතක නැහැ. ඒ කියන්නේ එයා එයා අධ්‍යයනය කරපු මේ මේ මොනවාද මතක තියාගත්ත ගාතාවන් වෙන්න පුළුවන් මන්තර වෙන්න පුළුවන් එකක්වත් මතක හරියට හිටින්නේ මතක් වුණත් බොහොම පොඩ්ඩයි මතක එහෙම තත්ත්වයක් තියෙනවා හැබැයි හිත මේ නික්ලේශී නම් හිතේ මේ නීවරණ නැත්තම් එයාට ඔක්කොම නිකන් ඉබේටම මතක් වෙලා යනවා බොහොම පහසුවෙන් මතක් වෙලා යනවා මොකද ඒ හිතේ පිරිසුදු භාවය ඒකට බලපානවා. අන්න ඒ වගේ ඉතින් අර හිතේ පිරිසුදු බව තියෙනවා නම් එතකොට ඉතින් බාහිර දේ අවුල් වුණත් අපි අපිට පුළුවන් ඒක හරහා යන්න ඒකෙන් හිත පාර ගන්න නැතුව යන්න එහෙම තත්ත්වයක් තියෙනවා. ඒතර අපිට අපිට හිතෙන්නේ මේ බාහිර සකස් වෙලා වගේ. නමුත් අපේ ඇතුළ තමයි ඉතින් සකස් වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පින් දෙරුවන් ගන්නයි. හොඳයි හොඳයි. ඔව් බන්දුජීව මහත්තයා කියන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව පොඩි පැහැදිලි කර ගැනීමක් දැන් මේ අර ಗುಣමකම ඒ වගේ දේවල් ගැන කතා කරනකොට දැන් අපි ඔය අසුර නිසරු කරන දැන් පිරිසවල් ඉන්නවා ස්වාමීන් වහන්සේලා ඉන්නවා එතකොට ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අපි දැන් ධර්මදේශනා අහනවා. එතකොට දැන් මේ වෙනකොට අපින්නෙම දියුණු වෙලා තියෙන ප්‍රතිපදාව තුළ ඉඳලා අපිට අවබෝධය අනුව ඒ උපදේශ අනුව ගිහිල්ලා අපිට මේක කරන්න වෙන්නේ නැහැ මේක හරියට. ඒවෙන් දැන් අපි ටික ටික ටික ටික ඈත් වෙනවා ඇත්තටම. දැන් මේ යන ප්‍රතිපදාව නිසා කලින් කතා බහ කරපු උපදේශගත්තු ස්වාමීන් වහන්සේලා එක්ක දැන් වැඩි දෙවන කතා බහ නොකරනවා කියලා එහෙම නෙමෙයි. නමුත් අර එහෙම උපදේශ අරගෙන මේ ප්‍රතිපදාව යන එක අඩු වෙලා තියෙනවා. එතකොට දැන් මේක එතකොට අර ಗುಣමපු කමට ඒක හිතාමතා කරනව නෙමෙයි අතරම හිත කැමති නැහැ. එතකොට ඒ වගේ එකක් අපි කොහොමද ස්වාමීන් වහන්සේ එතකොට නිකන් ಗುಣමකකමට අහු වෙනවද? දැන් ඇත්තටම පින්කම් කියනවා. කටින පින්කම් එහෙම එහෙම ඉතින් ඒවට යන්න අපේ සීල භාවනා වැඩ කටයුතු කරන ඉතින් පන්සල් වල කට්ටිය කතා කරනවා මට ඇත්තටම ඒවට යන්න දැන් හිත කැමති නැහැ. හිත කැමති ඇත්තටම නිදාසේ ඉන්න. දැන් අපි අර ගිය සමානේ ඉමදුවේ යා ඉතින් ඒ ගිහිල්ලා වතාවක් කරා ඉතින් ඒ ඒව කරනෝ ඒව කරන්න ප්‍රශ්නයක් නැහැ ඉතින් මොකද හුදකලාව ඒ කරන වැඩේ කරන්න පුළුවන්. මොකතර වගේ පින්කමකට ගියාම පිරිස හසුරවන්න ඕන ඒ වගේ දේවල් වලට එහෙම කැමති නැහැ. එතකොට ඒවා අපි අතහැරලා දැමීම ගුණවක කමකට අහු වෙනවද කියලා පොඩ්ඩක් නෑ ඔතනදී ඇත්තටම මේ ಗುಣමක්කු කියන වචනය නෙමෙයි මට නම් හිතෙන්නේ ගැලපෙන්නේ. දැන් ಗುಣමක්කු බව කියන එකම පාවිච්චි වෙන්නේ අර ගුණය මැකීම, ගුණය හැල්ලුවට ලක් කිරීම, ගුණය නොපිලි ගැනීම, ගුණය ප්‍රතික්ෂේප කිරීම කියන එකනේ බලපවත්න්නේ. ඇත්ත වශයෙන්ම අර අනිත් බාහිර තැනත්තාගේ ගුණයක් තියෙනවා, එයාගේ සත්පුරුෂ බවක් තියෙනවා. අපි අපේ තියෙන කෙලෙස් නිසා ගුණය හැල්ලුවට ලක් කරනවා, ප්‍රතික්ෂේප කරනවා, එයාව අසත්පුරුෂ විදිහට සලකනවා. එතන තියෙන්නේ ඔන්න ಗುಣමක බවක්. දැන් මෙතන කතා කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. අපේ හිතේ යම් නිවැරදි පරිවර්තනයක් වෙලා තියෙනවා. හිත දැන් හුදේකලාවට කැමති. හිත කට්ටියත් එක්ක අර ඉස්සර වගේ කරටද දාගෙන පාටි දාගෙන එහෙම ඉන්න දැන් හිත කැමැත්තක් නැහැ. එතකොට හිතේ හිතේ තියෙන නිකන් තනියෙන් වාසය කිරීමක්, හුදේකලාව වාසය කිරීමක්, විවේකයෙන් වාසය කිරීමක්, අ නිෂ්පල කතාවෙන් වැළකී සිටීමක් එහෙම දෙයකට දැන් හිත නැඹුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ මේක ඇවිල්ලා ගුණමක බවක් නෙමෙයි. මේක ඇවිල්ලා බුදුහාමුදුරුව පෙන්නපු පැත්තේ විපස්සනාවේ ගමන් කිරීම නිසා දැන් හිතේ ආපු පරිවර්තනයක් මේ තියෙන්නේ. ඉතින් ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද භික්ෂුන් වහන්සේලාට? තනි මේ පිරිසක් එක්ක ඉඳද්දී එක්කෝ ආර්ය තුෂ්ණීම් භූත ආර්ය තුෂ්ණීම් භූත භාවයක ඉන්න කතා කරනවා නම් මෙන්න මේ දස කතාවක් විතරක් කරන්න. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, විරියාරම්භ කතා, සමාධි කතා, සීල කතා, සග්ග කතා. ඉතින් ඔය විදිහට බුදුහාඳුරෝ ඒක කියලා දෙනවා. මෙන්න මේ ටික විතරක් කතා කරන කතා කරනවා නම්. නැත්තම් නිශ්ශබ්ද වෙන්නේ. ඉතින් ඒතකොට බැලුවාම ඒතර බුදයන් වහන්සේ අපිව ඒ කියන්නේ අපේ මේ යන මාර්ගයේදී අපි තුල යම් යම් පරිවර්තනයන් සිද්ධ වෙවි. ඉතින් ඒක අපේ ඒක ඒක කඩා බිඳගෙන යා යුතුත් නැහැ. හැබැයි ඉතින් අපි තුල යම් පමණකදී පුංචි අනුකම්පා සහගත ගතියක් අනුන් වෙනුවෙන් පොඩි විඳ දරා ගැනීමක් අනුන්ගේ කටයුතු වලත් යම් ප්‍රමාණයක නිරත වීමක් ඉතින් මේ සමාජය ඇසුරත් තියෙනකොට ඉතින් කරන්න සිද්ධ වෙවි. දැන් ඕකේ තව මෙහෙම පැත්තක් කතා කරනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් කෝසම්බී සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සෝතාපට්ටි ඵලයට පත්වෙච්ච කෙනෙක්. එයා සමහර විට මේ අනුන්ගේ රට විවිධාකාර රජ මේ රාජකාරී වල නිරත වෙනවා. මේක යුතුයකමක් වශයෙන් වෙන්න පුළුවන්, වගේීමක් වශයෙන් වෙන්න පුළුවන්. ඒ බඳු කටයුතු වල නිරත වෙනවා. හැබැයි එයා නිරන්තරයෙන් මේ අදි සීලය සම්බන්ධයෙන්, අදි සමාධිය සම්බන්ධයෙන්, අදි ප්‍රඥාවක් සම්බන්ධයෙන් නිරන්තරයෙන් හිතේ හැඟීමක් තේනවා. අවස්ථාවක් ලද වහාම ගිහිල්ලා ඒ Taman තවදුරටත් දියුණු කරගත යුතු පැති දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. මොකද අපි සමාජයේ කටයුතු කරද්දී මිනිස්සු වශයෙන් ජීවත් වෙද්දී අපිට එක්ක රාජකාරියක් කරන්න සිද්ධ වෙනවා අපේ අමුදරුවන් වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා දෙමව්පියන් වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා එහෙම නැත්නම් වගකීම් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා ඉතින් මේ හැම දෙයක්ම අපිට මේ නිවන පිණිසමයි හේතු වෙන්නේ කියලා ඉතින් කියන්නත් හරි අමාරුයි සමහරලාට ඒව හරහා දුක් ගැහැට විඳින සිද්ධ වෙනවා ප්‍රශ්න මතුවෙනවා මේ ඔක්කොම ඉතින් යුතුයකම් වශයෙන් ඉෂ්ට කරගෙන යනවා හැබැයි ඒ තැනැත්තා තේරුම් ගන්නවා මේකෙන් මං ඉවත් වෙලා යම් හෝ අවස්ථාවක විවේකයක් ලැබුණා නම් නැවතත් මම අර ප්‍රතිපදාවේ යෑම කළ යුතු වෙනවා. ඒකයි මං යා යුතු නිවැරදි මාර්ගය. මේ අතෝරක් නැතුව කෙලවරක් නැතුව අනුන් විශේෂ කරන දේවල් වලම නිරත වීම නෙමෙයි මගේ මාර්ගය කියලා එයාගේ හිතේ හැඟීමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ඔන්න ඔය කුසලතාවය බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපිට සියල්ලන් අතහැරලා දාලා සම්පූර්ණයෙන් හොදකලා වෙලා සම්පූර්ණයෙන්ම මේ පැත්තෙම යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අවස්ථාවකදී එහෙම යන්න බැරි වෙලා අනුන්ගේ ගැඩ කටයුතු වල නිරත වෙන්න සිද්ධ වෙලා යම් වගකීම් ඉෂ්ට කරගන්න වෙලා යම් පමණක නිකන් අපි හිතමු පිරිහීමක් වෙන බවක් Tamanට හැඟුණා නම් ඉක්මනටම නැවතත් හුදකලා වෙලා ආයේ අර යථා ස්වභාවය ඇති කරගන්න නොපිරිහි කාලය ගත කරන්න උත්සාහන්ත වේතු වෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි.